ශ්‍රද්ධාවන්ත පින්වතුනි දසුම් 33කින් සමන්විත නිබ්බාන දසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි සෝති කටිනිස්සග්ගෝ සංහස්සෝ විරාගෝ නිරෝධෝ නිස්සාර මේ ශාන්තිය මේ ප්‍රමිතිය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොයම නම් වූ විරාගය නැවත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිස්සාරය ඔතන මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණය මාත්‍රිකාවට තේ පවත්වන ලබන දේශනා මාලාවේ 13 වෙනි දේශනාවන්නේ මධ්‍යම නිකායේ පළමු වන සූත්‍රය වන මූලපරියාය සූත්‍රයේ අඩංගු වන සබ්බධම්ම මූලපරියාය කියන මාතෘකාව සියලු හැම දෙයකම මූලික ආකාරයෙන් නැත්නම් මූලික ආකෘතිය කියන මාතෘකාව යටතේ අපි සංකීර්ණ විග්‍රහයක් පියවර දේශනයේදී කළා. මේ සූත්‍රයේ සංකල්ප 24ක් පතරි ආපෝ තේජෝ වායෝ ආදී සංකල්ප 24ක් පිළිබඳව ආකල්ප තුනක් ඇතුළත් වෙන බව උදා අපි සඳහන් කළා. නමුත් එයින් ආකල්ප දෙකක් පමණයි අපට උදා විග්‍රහ කරන්න ලැබුණේ. එනම් අශෘතව පුතඥයාගේ ලෝක දර්ශනය නැත්නම් ආකල්පය ආකල්පයක් සූඛ තත්ත්වයේ සිටින ආර්ය බුද්ධයාගේ ආකල්පයක් පමණයි අපට එදා සඳහන් කරන්න පුළුවන් වුණේ. අද පළමුවෙන් මේක නිසා තුන්වෙනි ආකල්පයේ වශයෙන් දක්වන සූත්‍රයේ දැක්වෙන රාතන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ඒ ශාසන දෙකම එකයි. ඒ ආකාරයේ පළමුවෙන්ම මතු කරගනිමු. ඒ සූත්‍රයේ ඒ අවශ්‍ය වචන පාළි වචන ටික තියෙන්නේ ඒ විශේෂ ආකල්පය පෙන්වන කරන වචන මෙන්න මෙහෙමයි. පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඥාය පඨවින් නමන්නේති පඨවියා නමන්ති පඨවිතෝ නමන්ති පඨවින්නේ තින නමන්ති පඨවින් නාභිනන්දති සංකිච්ඡේතු පරිඥාතං සත්‍යාති වදාමි. පිටිකාර්ථය ඒ රහතන් වහන්සේ පඨාගතයන් වහන්සේ පඨවි පඨවිතෝ අභිඥානාති. පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගනි. පඨවින් පඨවිතෝ අභිඥායේ ප්‍රතිව ප්‍රතිව වශයෙන් ඉෂ්ඨ ඥානයෙන් තේරුම් අරගෙන පතමින් නොමඤ්ඤති පත ප්‍රතිවයයි නොහඟි කල්පනා නොකරයි ප්‍රතිවයයි නොහඟි පත පතමින් නොමඤ්ඤති පත විඥානමඤ්ඤති ප්‍රතිවයයි නොහඟි පතවිතෝ නොමඤ්ඤති පෘථිවියෙන් යයි නොහඟි පතහුන් නේති නොමඤ්ඤති පෘථිවිය මගේ යයි නොහඟි සතරෙන් ලාභිනන්දති පෘථිවිය පිළිබඳව සතුටක් ඇති කරගන්න නැගනි සංකේතයෝතු ඒ කරහින්ද පරිඥාතං කච්චාති උන්වහන්සේ විසින් ඔය පිළිසිඳ ගන්නා ලදෙන සාය. දැන් අපි මේ මේ ආකල්ප තුන සංසන්දනය කරලා කරන්න බලමු. ඒ ඒකම මේ එක එකක් තව තව දුරටත් අපිට සවිස්තරව තේරුම් ගන්න පුළුවන් වෙනවා. අර ප්‍රත්‍යඥ අශුතුව ප්‍රත්‍යඥයා අර පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී සංකල්ප 24න් ඒවා ඒ නිදර්ශන වශයෙන් මේ 24ක් දක්වලා තිබෙන්නේ. එතෙන්දී මනසට අරමුණ යම් කිසි ධර්මයක් පිළිබඳව ඒ දැන් පඨවිය කියලා ගත්තොත් ඒ කොළමෙන් නිදර්ශනේ පඨවිය පඨවිත්වයෙන් හඳුනා ගන්නවා. පඨවිය පඨවියක් ඇතුළතම හඳුනා ගන්නවා. සමහර විට හිම කැටයක් වෙන්න පුළුවන්. ඒක පදට දැනෙන නිසා ඒක පඨවිය කියලා අල්ල ගන්නවා. තමයි දෙන්නේ සතෝ ඒ සංඥාවට සංඥාව විතරයි මේ එකක් ගැන පුද්ගලයාට අවබෝධය පිළිබඳව උපකාර වෙන්නේ. මුත් ප්‍රතිලිය ප්‍රතිය වශයෙන් හඳුනාගෙන ඊළඟට සතුටින්ම යති. අන්න අර මන්ජනා කියන වචනේ විශේෂත්වය තියෙන අර මමත්වයක් මුල් කරගෙන සංගින එකයි. අ පෘථිවියයි සංගි. ඊළඟට පෘථිවියෙහි යයි සංගි. පෘථිවි පොතවියාමන්නේ පෘථිවියෙහි යයි සංගි. පෘථිවියෙන් යයි සංගි. පෘථිවිය මගේ යයි සංගී පෘථිවියේ පිළිබඳව සතුට ඇති කරගන්නේ මේ මෙතන අපිට දකින්න ලැබෙනවා දැන් අර විභක්ති රූප මේ ව්‍යාකරණයේ තිබෙන විභක්ති රූප මේ අත් වශයෙන් ව්‍යාකරණය කියන එක මේ ලෝකයා ඇති කරගන්නේ ඒ අපි කලින් සඳහන් කළ කිරස්සයික පුද්ගලයන්ගේ අදහස් සූමාර්ග ගැනීමට මේ සත්‍යය දෘෂ්ටියට යටවල තිබෙන ඒ සත්වයින් අතර ඒ භාවිතාවන ඒ තමන්ට ඇති වෙන සංකල්ප සමාන සමාන අදහස් ඇති ඒ පුද්ගලයන් සමග සමාරු කර ගැනීමයි. ඒක නිසා ඒකට ගැළපෙන එකක් තමයි මේ ව්‍යාකරණය කියන එක. මේ ව්‍යාකරණය තුල දකින්න ලැබෙනවා ගණන් මිත්‍යාවන්. මේ ඒවා මේ මෙතන කීපක් එළියට අරගෙන තියෙන්නේ. පටගෙන් මඤ්ඤති. දැන් මේක ඒකට ဒုတိ ය විභක්තිය ඇතුළට ගන්නත් පුළුවන්. ඒක සමහර විට ඒක විභක්ති වශයෙන් විභක්ති රූප වශයෙන් ගන්න පුළුවන්. මේ නාමපදයක් හැටියට සල්කා ගන්න. අත් වශයෙන්ම නාමපදයක් හැටියට. ඊළඟට සැකරියාවන් ඇති කුසීරිය කියනහගේ සත්‍යයේ සමහර විට ආධාර උපත් වෙන හැටියට ගන්න පුළුවන් ඊළාට අවදීවපත්ති හැටියට කුසීරියෙන් කියලා ගන්න පුළුවන් සැකරින් මේ තිමන් නැති කුසීරමගේ ඒ කියන්නේ මාත් කුටියක් අතර සම්බන්ධතාවක් තියෙනවා ආදි වශයෙන් කල්පනා කරන්න පුළුවන්. එහෙනම් කල්පනා කරනකොට අර මනිනාවන් නිසාම පෘථිවිය ඇත්තට වශයෙන්ම තිබෙන දෙයක්. ඒක සත්භාවයක් ආරෝපණය කරනවා. සත්භාවක් සත්භාවයක් ඇති බව සැබෑ බව ඒ පෘථිවියට ආරෝපණය කරනවා. ඒක නිසා ওই මඤ්ඤණාවලින් කෙරෙන්නේ අර ඒක සාවුරු වෙනවා. අර ප්‍රතිවිය පිළිබඳ ඒ සංඥාවෙන් ගත්ත අදහස සාවුරු වෙනවා. ඒ සාවුරු වුණාට පස්සේ ඒ පිළිබඳ ඉතින් අභිනන්දනය ඒ පිළිබඳ සතුට වෙනවා. මොනවා කරත් මෙතේ අශෝධවත් ප්‍රඥාගේ ලෝක දර්ශනය. ශෝකතුත්කලයා පිළිබඳ අපි ඒක සංහන් කළා. පඨවින් පඨවිතෝ අභිදානාති. පෘථිවිය පෘථිවිය පිළිබඳව ඒ පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයකින් සංඥාවෙන් විශේෂඥානකින් එක්තරා අවබෝධයක් ලබා ගන්නවා. නමුත් සම්පූර්ණයෙන්ම මඤ්ඤණාවලින් මිදිර නැහැ. ඒක නිසා තමයි අපි එදා සඳහන් කළා ඒකේ කුසලයා පිළිබඳව අමුතු විදිය වචන කීපයක් සඳහන් වෙනවා. පඨවි මාමඤ්ඤි, පඨවි පඨවි යාමාමඤ්ඤි, පඨවි සෝමාමඤ්ඤි, පඨවි නීති මාමඤ්ඤි, පඨවි නාදීනන්ති කියලා. මෙතෙන්දී අපට අර අතුවාගේ දක්වපු විවරණයට වඩා වෙනස් යමක් කියන්න සිද්ධ වුණා. මොකද අතුවාගේ මේ මාමඤ්ඤ කියන එක තේරුම් කරන්නේ අර සීකසුද්ධලයාට මඤ්ඤති කියලාවත් නොමඤ්ඤති කියලාවත් කියන්න බැරි නිසා අදාළ විදියට අදාළ බවක් හැඟවීමට මේ මාමඤ්ඤ කියන එක යෙදුවා කියලා. නමුත් මෙතන පැහැදිලිවම පේනවා මේ මා මා නිකාතේ යොදන්නේ වෙනස්වීම් අර්ථයේ ප්‍රතිශේධ නිෂේධ කියන්නේ මාමඤ්ඤ කියලා කියන්නේ මඤ්ඤණා නොකරව. එහෙම නැත්නම් මා අභිනන්දි කියන්නේ සතුටු නොවව. මේ සීක පුද්ගලයා පිළිබඳ විශේෂයක් තිබෙන්නේ මේ ස්වයං ශික්ෂණයක හැසිරෙනවා සීක පුද්ගලයා. සීක කියලා ඒ වචනය කියන්නේ ඒ ශික්ෂණයක ඒ කියන්නේ අභිඥා වශයෙන් යම් කිසි අවබෝධයක් ලබා ගන්න. නමුත් පරිඥාව තාම නැහැ. පිරිසිඳ දැනගත්තේ නැහැ. ඒකම තමයි අර සීක පුද්ගලයා පිළිබඳ අවසාන කෙරෙන්නේ පරිඥාන් තස්සාතිලා දාන. සංකීර්ණ හේතු සංකීර්ණාදිය ඒ සීක පුද්ගලයා විසින් පරිඥාන් තස්ස පිරිසිඳ දත යුතු නිසායි. ඒ දත යුතු නිසා ඒ ශික්ෂා මාර්ගයේ හැසිරෙනවා. මේ හැසිරෙන බව පෙන්වීම කියන මට මේ මා කියලා එක ඉඳලා තියෙනවා. මාමයි මා අභිනන්දු ආදි වශයෙන් මුචන්නේ අර ලෝකයේ ලෝකයා යොදාගෙන තිබෙන මේ ග්‍රහකරණ රටාව ඒත් ඒක බුද්ධලයට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තාම අර අනුසය ආදී ඉවර නැති නිසා ඒකපත්යේ සිටින පුද්ගලයා ඒ පිළිබඳව එක්තරා හිතීමක් නිතරම සතිය ප්‍රඥාව යොදලා අර ලෝකයාගේ ග්‍රහකරණ රටාවට අසුන වෙන්න උත්සාහ කරනවා. අන්න ඒක හැඟීමෙන්මට මේ මහානන්දි මහා අභිනන්දි වශයෙන් දක්වලා තිබෙනවා. පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී මේ සංකල්ප ලෝකයා එක කතා කරනකොට විවහාර කරනකොට ඒ වාටි යටෙන්න පුළුවන් ඉඩ තියෙනවා. ඒක නිසා ඒ සත්‍ය සංඥාව මුල් කරගෙන අර ලබාගත් අභිඥාව, අභි විශිෂ්ට ඥානයේ පිහිටින් පරිඥාව දක්වා ගමන් කිරීමට උත්සාහ කරනවා. අන්න ඒකයි මෙතන මේ ස්වයං ශික්ෂණය. ඒ තමයි කියන්නේ ඒ ඉසේ කුද්දලා පිළිබඳව කියන අත්දෘෂ්ටි. තමාම ආරක්ෂා වෙන උත්සාහ කරන පුද්ගලෙක්. ඒක නිසා ඒ ස්වයං ශික්ෂණය දැක්වීමට ඒකට අතුවාරි දක්වපු විවරණයට වඩා අපිට යමක් ඒකෙන් කියන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයා පිළිබඳ ඒ විදිහේ තත්ත්වයක් පිළිනවා. ඊළඟට රහතන් වහන්සේ සසාරිකයන් වහන්සේ ඒ ඒ දෙනමගේ මේ උන්වහන්සේලා දෙනමගේ නුන ලෝක දර්ශනය එකයි. ඒ කියන්නේ අර පහිරිය පිළිබඳව අභිඥානය අභිඥා වශයෙන් දැනීමක් තියෙනවා පරිඥා වශයෙන් තියෙනවා. පරිඥා සංස්කාරදී වගේ සම්පූර්ණ නුපිරිසිදු දැනගෙන ඒක නිසා කිසිසේත් අර ලෝකයාගේ ව්‍යාකරණතාවට යට වෙන්නේ නැහැ. ඒ ලෝකයාගේ ව්‍යවහාරය පාවිච්චි කරනවා. අර බබාගේ භාෂාව කතා කරන දෙමව්පියන් වගේ. නමුත් ඒකට යට වෙන්නේ නැහැ. මන්ජනා වශයෙන් ඒ ඇතුළත බැඳීමක් ඇති වෙන්නේ නැහැ. සංහා මාන දිච්ච වශයෙන් ඇලී වෙදී පැටලීමක් නැහැ. කෙටියෙන් කියතොත්. සංහාවෙන් ඇලීමක්, මානෙන් දෙලීමක්, දිච්චෙන් පැටලීමක් නැහැ අර සංකල්ප පිළිබඳව. අන්නකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මූලපරියා සූත්‍රය ඇති වැදගත්කම මේක මුලට යෙදීමක් නිසාද කියලා හිතා ගන්න පුළුවන් මධ්‍යම නිකායේ. බෞද්ධ දර්ශනයේ මේ බුද්ධයාණන් වහන්සේගේ ධර්මයේ පරියාය දේශනාවේ තිබෙන වචන මේ තිබෙන වචන හිම තේරුම් ගත යුතු ආකාරය අඳින්නීමට අර හොදිය වගේ මේ මුල්ම සූත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. මධ්‍යම නිකාය විශේෂයෙන්ම ගම්බුරු සූත්‍රයට අනුකූල ප්‍රංශය. එතකොට අපි මේ විදිහට කල්පනා කරනකොට හිතා ගන්න පුළුවන් මෙන්න මේ මෙතන මේ අද මේ පරිඥා අභිඥාවත් පරිඥාවත් දෙකම අවශ්‍යයි. මෙන්න මේ ව්‍යාකරණ රටාවත් අපි දැන් මෙතනදි දක්වුවා ව්‍යාකරණ රටාවට සම්බන්ධයක් තියෙන බව මේ සූත්‍රයේ. මේ ව්‍යාකරණ රටාවත් මේ මඤ්ඤණා විද්‍යාවත් අතර සම්බන්ධතාවයෙන් නොතකීම නිසා දෝ අටුවාචාරින් වහන්සේට එක්තරා ගැටලුවක් ඉදිරිපත් වුණා මේ මේ විවරණය කරන කරගෙන යද්දී. අර සීකතු මේ ඒ කියන්නේ හැමතැනම සඳහන් වෙනවා පඨවින් මඤ්ඤති පඨවියාමඤ්ඤති ආදී වශයෙන් එහෙම මඤ්ඤනා විවිධ කීපයක් සඳහන් වෙනවා. මේ හැම මඤ්ඤනා විද්‍යාවකම අතුරාව තෝරන්නේ සංහාමාන දිට්ඨි කියන ඒ සංහාමාන දිට්ඨි වශයෙන් මඤ්ඤනා කරයි කියලා. එහෙම තේරුම් කරාට පස්සේ අර මා අභිනන්දි කියන පාඨය අනවශ්‍ය එකක් හැටියට බුද්ධ දෝස්වාමීන් වහන්සේට තේනී ගියා. ඒක පුනරුක්තියක් නැවත කීවේ නැවත කියනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් හැටියට ඊළඟට ඉදිරිපත් කරන අටුවාවෙම පඨවින් මඤ්ඤ පඨවින් මඤ්ඤ තීති ඌතේනේවා ඒතස්මින් අත්ථේ සිද්දේ කස්මා වුත්තං සිද්දේ අවිචාරිතං ඒතම් පෝරාණීහි අයං පනමේ අත්තනවාති දේශනා විලාසතෝවා ආදීනම දස්සනෝතෝවා මේ කියන්නේ මෙන්න මේ දෙකයි අටුවාවෙන් හැටියටදී සමන් දිගට ඉදිරිපත් කරන්නේ පඨවින් මඤ්ඤති කියන මේ එක කියවනෙන්ම අවශ්‍ය කාරණේ ඉතු වෙලා තිබෙද්දී මත් නිසාද මේ නැවතත් පසුමින් අභිනන්දති කියලා කිව්වේ. ඒ කියන්නේ සංහාමාන දික්ක වශයෙන් මඤ්ඤණා කරනවා නම් සංහා කියලා කියන්නේ අභිනන්දනය. ඒකට එතන කියවිලක් ඉවරයි. ඇයි මේ අර තායිමත් මා අභිනන්දති හරි අභිනන්දති කියලා කියන්නේ. එතනින් අභිනන්දති කියන්නේ. ඉතින් ඒක මේ පුනරුක්තියක් හැටියට නැවත කීමක් හැටියට අරගෙන මේක මෙහෙම නැවත කීමක් වශයෙන් මේ සූත්‍රයේ කියලා දක්වලා තියෙන්නේ මත් නිසාද කියලා ප්‍රශ්නයක් නගනවා. අවිචාරිකං වේතං පෝරාණි. මේ කාරණේ මෙතන අපට මේ මේ විසඳලා දීලා නැහැ තරණිය අදුරා. අයන් තන මේ අත්නෝමත් මේ මගේම මතය කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මතය දක්වනවා. මොකද්ද විසඳුම දේශනා විලාසතෝවා ආදීනව දසනෝතෝවා බුදුරජාණන් වහන්සේ ගේ දේශනා විලාසයක් පමණයි ඒක. එහෙම නැත්නම් අර මඤ්ඤණාවල තියෙන ආදීනව තවදුරටත් දැක්වීම සඳහා පමණයි. නමුත් අපි දැන් මේ දුන්න විවරණය අනුව මේ ව්‍යාකරණ රටාවට සම්බන්ධ කරගත් විවරණය අනුව සමහරවිට අපිට හිතා ගන්න පුළුවන් මේ මා අභිනන්දි කියන එක යෙදුවේ මක් නිසාද කියලා. ඒ කියන්නේ අර ව්‍යාකරණ රටාව මගින් අර මන්ිනා මගින් අර එක්ෙක් සංකල්පය ඇත්ත වශයෙන්ම දෙයක් බවට පත් වෙනවා. සිතිවිලි ලෝකයේ ඒක ඇත්ත වශයෙන්ම පහව වුණ දෙයක් හැටියට. පහව වුණාට පස්සේ ඉතින් ඊළඟට ඒක ඒ පිළිබඳව සතුට වෙන්න පුළුවන්. ඒක දෙයක් ඇත්ත වශයෙන්ම දෙයක් වුණා. මේ මඤ්ඤණාවලින් කෙරෙන්නේ දෙයක් බවට පත් වීම. මෙතන අපි කරදුරටත් තව ටිකක් විමසලා බලුවොත් මම ඔන්න ඉන්ද්‍රිය සංවරය පිළිබඳව නිතර සූත්‍රවල සඳහන් වෙන කොටසක් තිබෙනවා. ඒක සාමාන්‍ය ආර්ථික සැලකුවාම මෙන්න මෙහිමයි. කෙලෙස් සහිත පුද්ගලයා මනසත් ඇතිවි. ඉන්ද්‍රියන් හයින්ම මේක සහ අනුයන්ජන ගන්නවා කියලා සඳහන් වෙනවා. ඒ නීති අනුයෝජන ගැනීම නිසා ඒ පුද්ගලයා තුළත තුළත නොයෙකුත් විදිහේ අවශ්‍ය ධර්මයන් දරාගෙන යනවා කියලා සඳහන් වෙනවා මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඒ එක්තරා ඡේදවල මේ සඳහන් වෙන ඡේදවල එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් මනස මනසට අරමුණ වන ධර්මාරම්මන පිළිබඳව නීති ගැනීම තමයි මෙන්න මේ මන්ජනාවෙන් කෙරෙන්නේ ඒ කියන්නේ මනසට අරමුණ ඉගෙන ධම්ම සංඥා යම් කිසි දෙයක් හැටියට. දැන් දෙයක් කියන වචනේ මෙතන මේ ශබ්ද ධම්ම කියන එකෙන් හැඟෙන්නේ. ශබ්ද ධම්ම මූලපරියාය. අන්න දෙයක්ම මේ අවසානයේ මනසට අරමුණ වෙන්නේ. ඒ මනසට අරමුණ වෙන්නේ දේ දෙය පිළිබඳව නිමිති ගැනීමක් තමයි මේ පතලින් මඤ්ඤ කියන්නේ තියෙන්නේ. පතලින් මඤ්ඤති. ඊළඟට ඒකත් නිමිත්ත තවදුරටත් තහවුරු කරන අනුයන්ජන වගේ තමයි අර පඨවි ආමඤ්ඤති, පඨවි තෝමඤ්ඤති, පඨවි මේති මඤ්ඤති ආදී වශයෙන් කල්පනය ප්‍රකල්පනය කිරීම හිතීම. පෘථිවියයි හංගී, පෘථිවියයි හංගී, පෘථිවිය මගේ වයි හංගී මේ තවදුරටත් තහවුරු වෙනවා. අනි නිමිති අනුයන්ජන කියන වචන දෙක ඉන්ද්‍රියන ඉන්ද්‍රිය සංවර පිළිබඳව සඳහන් වෙනකොට අප තේරුම් ගන්න ඕනේ දැන් නිමිත්තෙන් කියන්නේ යම් කිසි ඡායා මාත්‍රයක් වශයෙන් අනේක මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගන්නවා. ඒක තහවුරු වෙනවා මේ අර අනුරංජන වලින්. ඒ නිමිත්ත අනුව ගන්න අවශේෂ ලක්ෂණ වලින්. මේක මේකට ගැලපෙනවා, මේක මේකට ගැලපෙනවා. ඒක නිසා මේ මාංගත්තු නිමිත්ත හරි. අන්න ඒ විදිහට. අන්න ඒ විදිහට අපිට ওই විදිහට තේරුම් ගන්න පුළුවන් අර ඉන්ද්‍රිය සංවරය ඒ පිළිබඳ ඡේදය ආශ්‍රයෙන් මෙතන මේ මඤ්ඤණාවල ඇති විශේෂත්වය. මේ මඤ්ඤණා යෙදලා තියෙන්නේ මක් නිසාද කියලා. ඒකම අපිට පේනවා මේ ව්‍යාකරණ රටාව පිළිබඳව එක්තරා වැදගත් දර්ශනයක් බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි ඉදිරිපත් කළා කියන මේ සූත්‍රයෙන්. මේ ජාකරණ රටාව ඒ ලෝක සත්‍යයේ ඒ සිටිවිලි සිටිවිලි වලින් ඒ නිත්‍ය සංඥාව අනුව ඒ සිටිවිලි පරම්පරාව ගෙන යාමට ඒව අදහස් වූමාල් කර ගැනීමට උපකාර වෙන හැටියට තනාගත් එක. මේ වචන වලට එක්තරා විදිහකට තනක් කියලා මේ ජාකරණ රටාවේ මේ පණගෙන වෙන ආකාරය දැන් අපි අර නාමපද ආදි වශයෙන් ඊළඟට මේවා ඇතුලේ ඒයින් කියලා ආදි තමයි ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. සමහර විට ව්‍යාකරණයේ අගට මේ දෙන ආලපන ඉබක්තියෙන් තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඒ පටවි කිව්ව හැටි එම්බා පටවිය. අර පටවියට පණ දින අන්තිමටම නැගිටවන තරමට. එම්බා පටවිය කියලා කියන්නත් ඉඩක් තිබෙනවා ව්‍යාකරණයේ. ඔන්න ඒක හරියට අපි කලින් සඳහන් කළා අර ජාත ජාත්‍රේකුගේ ඇටට කිවි ඇටකට උදතු කරලා සම්බන්ධ කරලා මත් වලින් සම්පූර්ණ කරලා තන ගැන්වුවා වගේ. ඔන්නම දෙයක් මේ ව්‍යාකරණ රටාවේ තිබෙනවා. මේකත් අපිට මේ මූලපරියාය සූත්‍රයෙන් ආශ්‍රයෙන් අපිට එක්තරා විදිහකට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ මේ මඤ්ඤණාවල තිරෙන එක්තරා විදිහක මේ ආමේ හිත අල්ලා ගන්න ස්වභාවයක් නිසා බුදු පියාණන් වහන්සේ මේ මූලපරියාය සූත්‍රයේ සියලු ධර්මයන්ගේ මූලික ආකාරය එහෙම මූලික මූලික ආකෘතිය වශයෙන් ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා මේ තුන් ආකාර ලෝක දර්ශනයක්. එහෙම නැත්නම් පුද්ගලයන් තුන් දෙනෙකුගේ ලෝක දර්ශනයක් හැටියට. මේ ව්‍යාකරණ රටාවට යටත් වෙන අසුතවත් එකක් ගැන ඒ ව්‍යාකරණ රස්සාවෙන් නිදීමට, ඒ ග්‍රහණයෙන් නිදීමට උත්සාහ කරන ශීක පුද්ගලයාගේ ලෝක දර්ශනයක්, ඒන් සම්පූර්ණයෙන්ම මිදුණු විමුක්ත පුද්ගලයාගේ ලෝක දර්ශනයක්. එතකොට මේ මේ එක්ක ධර්මය දැන් මේ මූලපරියාය සූත්‍රයේ අපි සඳහන් කළා කලින් දවසේ ලයිස්තුම දුන්නා සංකල්ප 24ක් එහෙම නැත්නම් ප්‍රඥා 24ක් මේකේ සඳහන් වෙනවා. මේ මේ 24න් අපි විශේෂයෙන් මෙතෙන්ද සඳහන් කරනවා අපේ මාතෘකාව අනුව මේ නිබ්බාන කියන සංහතියක් මේකන අද තේදිලා තියෙනවා. නිබ්බාන කියන වචනයකුත් අද තේදිලා තියෙනවා. මේ නිබ්බාන කියන වචනේ පිළිබඳවත් ලෝකයා සාමාන්‍යයෙන් එක්තරා විදිහක මඤ්ඤණාවක් මඤ්ඤණා ඇති කර ගැනීමට පිළිබඳව සමහර දාර්ශනිකයන් පවා නිවනෙහි නිවනෙන් නිවනට ආවාම ආදි වශයෙන් නිවන මාගේ ඔය ආදි වශයෙන් එක්තරා විදිහක ප්‍රපංචයන් මඤ්ඤණා ඇති කර ගන්න පෙළඹෙනවා මත් නිසාද නිවන සත්පද යම් කිසි පදාර්ථයක් ඇටියට ගන්නවා නිවන පිළිබඳව පදාර්ථ සංඥාවක් ඇති කර ගන්නවා අර පස්සේ පිළිබඳව වගේ මේක යුක්තියුක්තද කියලායි අපිට දැන් ඉතින් ඉස්සරන්න වෙන්නේ මේ නිබ්බාන කියන වචනේ මූලික අර්ථය නිවීමයි අපි අර අදිවත්‍යගත සූත්‍ර ආදී ඒ කලින් අවස්ථාවකත් ඒවා විස්තර කළ මේ සාකච්ඡා කරලා තිබෙනවා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ නිබ්බාන කියන වචනය ඒ පච්චේක පරිත්‍රාජිකට තේරුම් කළේ ඉන්නක නිවීම පිළිබඳ කාරණේ අරගෙන නිවි ගියා කිව්වහම කොහේ ගියාද කියලා දන්නේ නැති වගේ ඒ සිවාපදය එතන තියෙන්නේ නිවීම කියන එක. එතකොට ඒ එතන කියනවා ඒ වගේම නිබ්බුතෝටි සංඛංගත්තේ කියලා. නිබ්බුතෝටි සංඛංගත්තේ. නිවනේ යන සංඛාරට වැටෙන සංඛාර කියන වචනේ අපි කලින් අවස්ථාවල සඳහන් කර සංඛාර කියලා ගන්න සංඛාර සමඤ්ඤා පඤ්ඤාති. ගණන් ගන්න ලැබී කියලා කියන්නේ ගොඩහාර කරනු ලැබී හඳුන්වනු ලැබී කියන අර්ථයමයි. ඒකකොට නිවීම කියන එක එක්තරා විදිහක සංඛාවක් සමන්නාවක් ප්‍රඥාක්තියක්. මේ අභිවත්තික සූත්‍රය අනුව බලනකොට නම් නිබ්බාන කියන වචනේ සංඥාතියක් පිටටයි අපිට ගන්න වෙන්නේ. නමුත් මේ මේ අතිවාචාරින් වහන්සේ මේ විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙලා මේ මූලපරියාය සූත්‍රයේ අගට සඳහන් වෙන නිබ්බාණය මේ අපේ නිබ්බාණය නෙවෙයි මේ අන්‍ය තීර්ථකින් අතර ප්‍රකට නිබ්බාණයත් මේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා සඳහන් කරනවා. මේ සෙන්ු කරනවා, විස්තර කරනවා. මොකද ඒකට හේතුව මේ අපේ නිබ්බාණය තේර ගන්න. නමුත් ඒ ඒ විවරණය ගැලපෙන්නේ නැහැ. මක්නිසාද සීක පුද්ගලයාට කිසිේ ඒ අන්‍ය තීර්ථකින් මේ නිබ්බාණයක් පිළිබඳව මඤ්ඤණාවලින් වැළකී සිටීමට උත්සාහයක් දැරිය යුතු නැහැ. ඒ අන්‍ය තීර්ථයේ නිබ්බාණය පිළිබඳව සතුටු සතුටක් ඇති වීමෙන් වැළකීම වැළකීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙතන කියන්නේ මේ අපේ නිබ්බාණය ගැනම තමයි. නමුත් මේ අපේ නිබ්බාණය පිළිබඳව මේ සරහතන් වහන්සේලා මොකද සතුටු වෙන්නේ නැත්තේ කියන එක මේ අටුවාචාර්යන් වහන්සේට තේරුම් ගන්න බැරි වෙන්නේ. දැන් ප්‍රකාශකයන් වහන්සේ පිළිබඳව කියන ඒ කොටසේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. නිබ්බාණං ආදිනන්තති සංකීර්ත හේතු නන්ති දුක්ඛත මූලන්ති විදුක්ඛා මූලන්ති ඉති විදුක්ඛා භවජාති භෝතස්ස ජරා මරණ නිබ්බාණය පිළිබඳ සත්‍ය උතුලන්නේ නැහැ තථාගතයන් වහන්සේ. මක්නිකාද? නන්දි දුක්ඛත මූලං කිවිදත් විදිත්වා. සතුට වීම දුකට මුලයි. මොකද නන්දි කියලා කියන්නේ සංහාවන්ට අතිබදන උපාදානයක් ඒක. සමහර විට උපාදාන නම් සඳහන් වෙනවා. යා වේදනාතු නන්දි කදුපාදානං කියලා ඒකට නන්දි කියන්නේ සතුට වීමයි. ඒ සතුට වීම එක්කම යනවා උපාදානය. උපාදානියම් දැනගද එතන භාවය. ඒක නිසා තමයි භවා ජාති ජාතක ජරා මරණ අර නිබ්බාන සංකල්පය පවා ඒ ප්‍රඥප්තිය පවා සාමාන්‍යයෙන් අපි මේ ශික්ෂණයට යම් කිසි අරමුණක් හැටියට ඈතින් තියාගන්නවා නමුත් ඒක අල්ලගත්තොත් ඒක අර පතවි සංකල්පය වගේ ඒවා පිළිබඳ මඤ්ඤණා කරන්න ගියොත් කවදාවත් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. ඒකද මේ මෙතන තිබෙන මේ හැම සංකල්පවලින් හැම ප්‍රඥාන්තවලින් නිදීමේ පුදුම අන්දමේ ප්‍රතිපදාවක් මෙතන තිබෙනවා. නිස්සාය නිස්සාය උභත නිස්සරණ සමිකම උපකාර කරගන්නවා නමුත් අල්ලගන්නේ නැහැ, බදාගන්නේ නැහැ. සංහා මාදිට්ඨි වශයෙන් අල්ල ගැනීමක් නැහැ. අන්න ඒක නිසා තමයි මේ සත්‍යගතයන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනකොට නිබ්බාන නාභිනන්දති කියලා කියන්නේ. නුවණ පිළිබඳව සතුටුවන්නේ නැහැ. ඒකවල නුවණ පිළිබඳව සතුටුවනවා නරකද කියලා අපට අහන්න පුළුවන්. මේ නරක බව එන්න ඕන අර අපි කලින් අවස්ථාව කලින් දේශනාවක අපි සඳහන් කළා අර සදාතක සංයුක්තියේ තිබෙන එක්තරා කෙටි සංවාදයක්. බොහොම ලස්සන සංවාදයක් හිතන. දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිසිවම්ම කටක ගස්කටටම වගේ නන්දති සමයි. මාන ඔබ සතුටු වන්නේ හිත. ඉතින් ලද්දාවසෝ බුදුරජාණන් වහන්සේකට දෙන පිළිතුර කුමක් ලබාගත්තද රති. ඊළඟට අහනවා මේ දේවතාව තේරෙන සමන් සෝචති. එහෙනම් මාන ඔබ දුක් වන්නේ බුදුරජාණන් වහන්සේකට දෙන කෙටි පිළිතුර මොකක්ද? ඉතින් ජීවිතාවසෝ මොකක්ද නැවත් නැතිනේ සෝනෙන් තමන මේවනන්ද තිනතෝ කියන ඊළඟ දේවතාව අහනවා එහෙමනම් මහාන ඔබ සතුටුවන්නේ නැහැ දුක් වන්නේ නැහැ ඒවා නම් එහෙමයි එතනින් තේරෙනවා ඒකට නිවන පිළිබඳවත් නිබ්බාන සංඥාක්තිය පිළිබඳවත් සතාවකයන් වහන්සේලා රහතන් වහන්සේලා සතුටුවන්නේ සතුට වෙන දෙයක් නෑ එතන උපේක්ෂාව කියන්නේ එතන තමයි විදිහට ගත්තොත් මේ මූලපරියාය සූත්‍රයේ තියෙන නිබ්බාන කියලා අර අන්නේ තියෙන්නේ නිබ්බානයක් කියලා ගතු නෑ. මෙතන කියන්නේ මේ අපේ නිබ්බානම තමයි. නමුත් මේක පිළිබඳව මේ ආකල්පය අත්‍ය වශයෙන්ම වෙනස් හේතුයි මේ මාර්ගයේ යන අතරේ. එහෙම නැත්නම් ඒක බදාගත්තොත් පදාර්ථයක් කරගත්තොත් නිබ්බාන කියන වචනේ අංග සම්පූර්ණ නාමපදයක් හැටියට අරගෙන අල්ලගෙන ඒ පිළිබඳව නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ප්‍රපංච කරන්න පටන් ගත්තොත් ඒක අපේ නිබ්බාණය බවට හෙරින්නේ එතන තියෙන්නේ එතන මිත්‍යා දෘෂ්ටියට හැඹුරු වෙනවා. ඒ දෘෂ්ටියෙන් නිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉතින්. අනිත් නිසා මෙතන ඉතාමත්ම වැදගත් කාරණයක් දැන් බොහෝ දාර්ශනිකින් භාවසාධනෙන් පටන් ගන්නවා මේ භාවසාධනෙන් මේ ධර්ම විවරණය කරන්න පටන් ගන්නවා නමුත් නිබ්බාණය ළඟට යනකොට කර්ම සාධනයක පිහිට සොයනවා එතෙන්දි කර්ම සාධනයක් නැතුව බැරි වෙනවා නිපාණං ආගම් රාගාදීව පහිනා කියලා අපි කලින් අවස්ථාවක සඳහන් කළා. ওই විදිහට අතුවාචාරින් මාතලා විග්‍රහ කරන්නේ මේ මඤ්ඤණාවලට යටවීම නිසා. නිවනට ආවම රාගාදී නැති වෙනවා. දැන් නිවනට ආවම දැන් නිබ්බාන එහෙම නැත්නම් තෝරන නිබ්බානය කරන කොටගෙන නිවන කරන කොටගෙන කියලා කියන්නේ නිවෙනවා. නිවන කර නිවන කරන කොටගෙන කියලා කියන්නේ වෙනවා කියන එක්තරා විදිහක වටරවුන් තර්ක න්‍යායක් ප්‍රපංචයක්. ක්‍රියාකාරක පද සම්බන්ධයට වහල් වීමක්. ගඳ බලයි කිව්වහම ගැලීමෙන් තොර ගඳක්වත්. වැස්ස වහිනවයි කිව්වහම ගැලීමෙන් තොර වැස්සක්වත් නැහැ. මේවා මේ ව්‍යාකරණයේ තිබෙන එක්තරා රටාවක්. ව්‍යාකරණ රටාවේ එක්තරා අංගයක් මේක. මේ නාමපද කියන දැන් මේ භාෂාව කියන විශේෂ කාරණා අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ධාමත්ම වැදගත් කොටස් කීපයක් අපි සාකච්ඡා කළා. එනිත් තේම බුදු පියාණන් වහන්සේ භාෂාව පිළිබඳව මේ කාලේ පවා මහා පුදුම කෙනෙකුට පුදුම විය හැකි අන්දමේ පුදුම දර්ශනයක් ඉදිරිපත් කළා කියනවා. මේ මූලපරිහාර සූත්‍රයේ කියන්නේ ඒක නිදෙන් කාරණයක්. එතකොට මෙන්න මේ මේ නාමපද මේ ක්‍රියාපද නාමපද ක්‍රියාපද ආදී ගැන කල්පනා කරලා බලනකොට භාෂා භාෂාවක ඒ ලෝකයා සිතන ආකාරයයි මේ අර බබාගේ දිවි වගේ නාමපදයක් තියෙනවා නාමපදයක් අවශ්‍යමයි. ඒක නිසා අර සමහර විට දේවවස්තති කියලා කියනවා. අර ක්‍රියා නාමපදයට තියෙන ක්‍රියාර්ථය වසන් කරනවා. එහෙම නැත්නම් අමතක කරනවා. ඉතින් අර දී දෙනවට කියනත් ඔය ගඟ ගලනවා. වැස්ස වහිනවා. එහෙම නැත්නම් දේවවස්තති ඒකට ගුණත්‍යක් ආරෝපණය කරනවා, ප්‍රාණත්‍යක් ආරෝපණය කරනවා ආධිකල්පික මිනිසෙයින් අර හැම දෙයකටම පාතිනවා කියලා හිතුවා. හිතුවා මේ යම් කිසි ක්‍රියා යම් කිසි ක්‍රියා වලියක් කරනවා නම් එතෙන්ට පණ තියෙනවා. ඔහොම විදිහට මේ ප්‍රකල්පන මාර්ගයේ මාධ්‍යමයි මෙතන මේ තියෙන්නේ නාමපදයයි ක්‍රියාපදයයි අතර. ඊළඟට නාමපදයට නාම විශේෂණ තියෙනවා ක්‍රියාපදයට ක්‍රියා විශේෂණ තියෙනවා අතර අතර තුර නිපාත බදලා ගන්නවා. ඔය විදිහට කරන ව්‍යාකරණයක් හදාගන්නවා. ඔය ආකාරණය හැටියට ලෝකයේ තියෙනවා කියලා හිතුවොත් අන්න බැරිදී මෙතනයි. ඒකට මේ නිබ්බාන කියන ප්‍රඥප්ති පිළිබඳව මහා තර්ක රාශියක් අටුවාචාරින් වහන්සේලා දක්වන්නේ ඔන්න ඒ කාරණය ගැන සෑහෙන අවබෝධයක් නැති කම නිසායි. ඒක නිසාම තමයි මේ මූලපරියාය සූත්‍රය කොන් වෙලා තිබෙන්නේ. මූලපරියාය සූත්‍රය මධ්‍යම නිකාය මූලදකම තිබුණාද මොකද කොන් වෙලායි තිබෙන්නේ. එතකොට එංගිත අපි කල්පනා කළ බලනකොට මේ මේ සංකල්ප ගැන විශේෂයෙන්ම මේ භාෂාරුවති නාමපද ක්‍රියාපද ආදී මේවා එක්තරා නිත්‍ය සංඥාවක් තිබෙනවා. නාමපදයක් හදාගත්තාම ඒකට නිත්‍ය සංඥාවක් ආරෝපණය කරනවා. ගංග කාලය කිව්වහම අර ගංගේ අර ගැලීම් ස්වභාවය අමතක වෙනවා ඉදීතන. නිමිත්ත සංඥාව ගැන අපි කලින් උත්තරස්ථාවක සඳහන් කරා අත්ත වශයෙන් සංඥාවම නිත්‍යයි. සංඥාව කියලා කියන්නේම නිමිති ගැනීමම නිමිත්තක් ගන්න පුළුවන් වෙන්නේ එතන නිත්‍ය බව ඇති කියලා හිතා ගැනීම. එතකොට මේ සංඥාවේ ඇති සංඥාව ගන්නේ හඳුනා ගැනීමට පමණක් නෙවෙයි හඳුන්වා දීමට. හඳුන්වා ගැනීම හඳුන්වා දීමත් අතර ඉතාම සමීප සම්බන්ධතාවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ එක්තරා වටිනා පාඨයකින් සඳහන් කරලා තියෙනවා. වෝහාර දීපක්ඛාන් වික්‍රේ සංයං ගදාන් යථා යථානං සංජානාති තථාගතා වෝහරති දේවං සංඤ්ඤාවෝ තීති. මහණෙනි මම ව්‍යවහාරීය සංඥාවේ විපාකයයි කියන්නේ. විපාකයයි කියන්නේ. මක්නිසාද යථා යථානං සංජානාති යම් යම් ආකාරයකින් හඳුනාගන්නට ඒ ආකාරයෙන් ව්‍යවහාර කරනවා නොබඳු සංඥාවක් ඇතිව සිටිනයි ආදී වශයෙන්. දැන් මෙතන මේ විපාක කියලා යොදලා කියන වචනේ අපි අර කර්ම විපාක කියනකොට මේ විරචනය අනුව කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් විපාක කියන වචනේ සාමාන්‍ය අර්ථයෙන් තැසීම, මෙරුව අවස්ථාව. එතකොට සංඥාව අර සමාන හඳුනා ගැනීම සඳහා ගන්න ඒ සංඥාව තමයි සමාගේ ප්‍රයෝජනය සඳහා ගන්නා සංඥාවේ ඒකේ විපාකයට මෙරුව අවස්ථාවම තමයි ව්‍යවහාරය. අන්න එතනින් කියනවා එතකොට අර සංඥාව සංඛාවට ඇති සම්බන්ධතාවය. ඒක නිසාම තමයි අපි කලින් අවස්ථාවකට සඳහන් කළ සලහයාදි සූත්‍රයේ සංඥා නිදානානි පපංච සංඛා කියලා කියන්නේ. පපංච සංඛාවෙන් ප්‍රපංචයෙන් ඇති කරගන්නා හැඳින්වීම්, ගණන් ගැනීම සංඛාවන් මේ හැම එකක්ම ඒ ප්‍රඥාත් හැම එකක්ම සංඥාව නිදාගන්නකොට තිබෙනවා කියන එක දැන් ඉතින් තේරුම් ගන්න පුළුවන්. මගේ දාල සංඥාවේ ප්‍රතිම මේරු අවස්ථාව තමයි අර ව්‍යවහාරය. තමයි විදිහට අපි දැන් කල්පනා කළ බෑගුඩ අපිට තියෙනවා මේ භාෂාව පිළිබඳව දර්ශනය ඉතාමත්ම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. ඒකයි මේ මූලපරිහාස උත්සාහයෙන් අපි මතු කරගත යුත්තේ. එතකොට මෙන්න මේ මේ සංඛා සමඤ්ඤා පඤ්ඤප්ති ආදී වශයෙන් මේ ඇති වුණු මේ ලෝක ව්‍යවහාර වලට සාමාන්‍ය ජීවන සත්‍ය ගැටත් වෙන්නේ අර නිත්‍ය සංඥාව. මේ මේවා තුළ නිත්‍ය සංඥාව සංපත් වෙලා තියෙන නිසා. මේකෙන් හිතෙන ඉස්හාමත් නොවශ්‍ය අමාරුයි. අර කිරිදී කිරි බඳුරු කියලා ඒ වචන ටික හදාගත්තට පස්සේ මේවා අතර ඇති සම්බන්ධතාව මහා ගැටලුවක්. මහා දාර්ශනිකට තවහ තේරුම් ගන්න බැරි විදිහේ ගැටලුවක් බවට පත් වෙනවා. ඔන්න ඒ විදිහට කල්පනා කරලා බලනකොට දැන් අපි අර නිබ්බාන ගැන කතා කළා. ඒ නිබ්බාණය මේ කාලේ සමහරවිට කෙනෙක් අහන්න පුළුවන් අපේ ඉන්න නිබ්බාණය මේ පරමාර්ථ ධර්මයක් නෙවෙයිද කියලා. පරමාර්ථයක් නෙවෙයිද කියලා. නිබ්බානේ පරමාර්ථයක් නෙවෙයි නිබ්බානේ තමයි පරමාර්ථය. සූත්‍ර දේශනාවලට අනුව බලනකොට නිබ්බානේ තමයි පරමාර්ථය. නමුත් ඒ වෙනත් අර්ථයකින් මේ කාලේ පරමාර්ථය පිළිගන්නේ අර්ථයකින් නෙවෙයි. උතුම්ම යහපත ප්‍රත්‍යක්ෂ කරගත යුතු ඉහළම උතුම්ම යහපත කියන අර්ථයෙන් මේ සූත්‍ර දේශනාවල නම් නිබ්බානේ පරමාර්ථයක් විදිහට හඳුල්ලා තියෙනවා. ඒ බව තේරෙනවා. පරමත්තං කච්චි කරෝති. උතුම්ම යහපත සාක්ෂාත් කරයි. එහෙම නැත්නම් ආරද්ධ විරියෝ පරමත්තපත්තිය. පරමාර්ථය පරම ඉහළම උතුම්ම යහපත. සතනින්න සඳහා අරමුණ ලද දීගය ඇත්තේ ඔය අයගේ පාඩ සඳහන් වෙනවා. ඊයරින් වෙන පරමාර්ථ කතාවක් නම් කියන්නේ නැහැ සූත්‍රවල. නමුත් කල්යාණදී මේකුත් මේකුත් අර්ථ වලින් මේකුත් මේකුත් පරමාර්ථයේ ධර්මයේ එකතු වෙන්න පටන් ගත්තා. එහෙම එකතු වෙන්න පටන් ගත්තේ නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ප්‍රඥාප්ති පිළිබඳව දේශනා කොට ලදාළ වදගත් සූත්‍ර දේශනා ටිකෙන් ටික පසුබට ගියා. මුලින්ම තිබුණේ අර ගොඩනැගිල්ලක් කරා ගැනීමට උපකාර කරගන්න කලන්ති වල කඩින් තියෙන පටන් ගත්තා. එතකොට මේ සූත්‍රය එතකොට මේ සූත්‍ර දේශනාවේ ඊළඟට අපිට මේ මුල්පරියා සූත්‍රය තවත් ටිකක් කියන්න තියෙනවා මේකේ විශේෂ කාරණයක්. මේ සූත්‍ර දේශනාව අනිකුත් හැම සූත්‍ර දේශනාවකට වඩා තවත් විශේෂ වශයෙන් සැලකිය හැකි තවත් කාරණයක් තිබෙනවා. මේ සූත්‍ර දේශනාව අවසානයේදී ඒකට සමන්දුන් භික්ෂුන් වහන්සේලා ඒ සූත්‍ර දේශනාව ගැන සතුටු නොවන බව සඳහන් වීමයි. සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් යම් කිසි සූත්‍ර දේශනාවක් යම් කිසි සංඝයා වහන්සේලා භික්ෂුන් පිරිසකට ආරමුණු කර බුදු දනන් වහන්සේ දේශනා කරා නම් අවසානයේ තිබෙන්නේ ඒ අත්තමනා තෝදිස්සු භගවතෝ භාෂං අභිනන්දේ කියලා. ඒ භික්ෂුන් සතුටුම හොරාගේ තුන්වන්තයේ දේශනාව පිළිබඳව සතුටුපත් වෙන්නේ. නමුත් මෙතන කියන්නේ කොහොමද? ඉතනායක eh, භගවා eh, නැති විස්සේ භගවතෝ භාසිකං අභිනන්ද ඕදික්ඛං වාසලා භාගතුන් වාසේති වාසිකෙන් කපුතුන්නේ මේකත් උපකාර කරගන්නවා මේ අතිවාචයේ වාසනා මේ දීපේ බොහොම ගැඹුරුයි අතෝ අසංහිත සංඥාදල දැක්කේ මේ අපි කොහොමද මේක තේරුම් ගන්න කියන අදහසක් නිසා දෝ මේ සූත්‍රය මුළු ගැනීමලා තිබෙනවා නමුත් මේකල විවරණය අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ මේ සංඥා වහන්සේලාගේ මොකකිට වෙන හේතුවක් තිබුණා කියලා මොකද්ද නිබ්බානියත් ඇතුළු සියලුම ප්‍රඥප්ති පිළිබඳ මේ සිතේ ප්‍රඥප්තිය පිළිබඳ මන්‍යනා නොකළ යුතු බව ප්‍රකාශ කිරීම සුබ අද එකලක් මෙතරක් සංඝයා වහන්සේලාගේ වැඩිමනාගේ නොකතුරට කීතිය සිතාරයි. එතකොට මූල පරිවාදී පිළිගන්න ඉස්සර කියන්න තියෙන්නේ ඊළඟට අපි දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ මන්‍යනාර ඉස්හාමත් සිං මාර බන්ධනයක් ඇතුළු දැක්කලා තිබෙනවා. සුසංගත වටිනා සූත්‍රයක් කලායතන සංයුක්තයේ යවකලාපී සූත්‍රය ඇතුළත ඒ යවකලාපී සූත්‍රයේ විද්‍යාඥයන් වහන්සේ ඉතාම සරල උපමා ඉතාම හොඳ උපමාවකින් වටිනා ධර්ම කාරණයක් මේ අන්‍යනාවල තිබෙන සියුම් බව ප්‍රකාශ කරනවා මොකද උපමාව අර සුරාසුර විද්‍යාව ගැන සූත්‍ර වලින් කර සඳහන් වෙනවා. දැන් මෙතන පිළිතුරු ගන්නවා. සුරාසුර විද්‍යාව උපමාවට ගන්නේ දෙවියන් අතරම අතර මහා සංග්‍රාමයක් පවතිලා දෙවියන් දිනනවා අසුරයන් පරිදිනවා අසුරයන් පරිදිනවා අසුරයන් පරිදිනාට පස්සේ අර දෙවියන් වගේ කරන්නේ අර රූප චිත්ත අසුරයන් ගියා බඳු පහකින් බඳගෙන ඒ කියන්නේ දෙයක් දෙපා දෙල කියන පස්තනකින් බඳලා අරගෙන යනවා ශක්‍ර දෙවියන් ගියට මේ බන්ධනය මහ පුදුම අද්භූත විදිය බන්ධනයක් මොකක්ද මේ බන්ධනේ ඇති විශේෂත්වය? ඒක බුදුරජාණන් මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ දීපචිත්ත අසුරේන්ද්‍ර අම්මවස්ථාවේ සිටුවොත් දුර්යෝ ධාර්මිකයි. අසුරෝ අධාර්මිකයි. මම දිව්‍ය ලෝකයට යනවා. කියලා හිතුවොත් අර බන්ධනේ නිදිලා බුදුනේ පංචකාම සම්පත්තිය දුක්ඛින හැකියාවක් ලැබෙනවා ඒක චිත්ත අසුරේන්ද්‍රය. නමුත් බැරි වෙලා දුකුනොත් අසුරෙන් ධාර්මිකයි. දුර්යන් අධාර්මිකයි. මම අනතරු අසුරලෝකයට යනවා කියන හිතුවේ නැතිව අර දිව්‍යමය පංචකාම සම්පත්තියෙන් පිරිහිලා බන්ධන පහෙන් බැඳෙනවා උන්වල ඒ උපමාන දීපස් කළා උන්වන්ට උපමේය වශයෙන් දුකදාරවන්සේ වටිනා ධර්ම කාරණා සිදු කරනවා. ඒවන් සුඛං කෝ විතරේ නියපති බන්ධනං. අතෝ සුඛං කරන් මාය බන්ධනං. මායලාවේ කෝ විතරේ දක්වෝ මානසේ සමන්න මානෝ මුක්තු සාධනතු අස්මීති වික්‍රේ මන්ත නේතං අයමනමසීති මන්ත නේතං භවිස්සන්ති මන්ත නේතං භවිස්සන්ති මන්ත නේතං රූපී භවිස්සන්ති මන්ත නේතං අරූපී භවිස්සන්ති මන්ත නේතං සංඤී භවිස්සන්ති මන්ත නේතං අසංඤී භවිස්සන්ති මන්ත නේතං මෝල සංඤී ආසංඤී භවිස්සන්ති මන්ත නේතං මන්තං වික්‍රේ රෝගෝ මන්තං ගන්ධෝ මන්තං සංඤං පස්මාදිතෝ අනන්ත මනින විහෙරිස්ථාන වරන් හෝ විස්තේ සිද්ධාත. මේක අපදම තත්ත්වය තේරුම් බලමු. ඒ දැන් අර උපනාවට සම්බන්ධ කිරීම වශයෙන් අර කලින් වාසාතිය පිළිබඳ ප්‍රධාන මහන්සි ප්‍රකාශ කරන්නේ ඒකම සුක්මං පොදිතෝ සවෝකසිත බන්ධන මහණෙනි දේකසිත බඳින හිතේ බන්ධනය කොහොම තරම් සියුම් දෙයක් අර කියන්නේ අර සිතිවිල්ලත් එක්කම සම්බන්ධ සිතිවිල්ලට යාකල බන්ධනය. සිතන් සිතත් එක්කම ඒ බන්ධනය තියා කරන්නේ. එහෙනම් ඊළඟට කියන විදිහට ප්‍රකාශ කරනවා සතෝ සුඛම තරම් මාර බන්ධනයි. නමුත් ඊට වඩා සිං මාර බන්ධනයි. මොකද මාර බන්ධනය? මන්‍ය මානෝ කෝපිතුරු බද්ධෝ මානස්ස අමන්‍ය මානෝ මුත්තෝ පාපිනසෝ. මහණෙනි මන්‍යනා කරන්නේ මාරයාට බඳුයි මඤ්ඤණා නොකරන්නේ ඒ පාපී වූ මායාවෙන් නිදුක්. ඊළඟට කියනවා මොනවද මේ මඤ්ඤණා? අසෝචි දික්කේ මඤ්ඤතනෝතං අසු යොමු යොමු යන බව මඤ්ඤතිය. පාලෙන් යොමු යොමු යනක මඤ්ඤතිය. අනං අනං අසු මඤ්ඤතනෝතං. මොන මන යොමු යනද මඤ්ඤතිය. බරිසන්ති මඤ්ඤතිය. බරිසන්ති යනක මඤ්ඤතිය. ඒ කියන්නේ ගන්නේ. ගන්නේ කියලා හිතුවොත් මඤ්ඤතිය. නොබහු සංකලනික මනිකලේක. නොවන්නේ කියලා හිතුවොත් ඒකත් මනිකය. රූපී බහු සංකලනික මේක. රූපී වන්නේ කියලා හිතුවත් මනිකය. අරූපී බහු සංකලනික මේක. අරූපී වන්නේ කියලා හිතුවොත් ඒකත් මනිකය. සංඤ්ඤා බහු සංකලනික මේක. සංඤ්ඤා වන්නේ කියලා හිතුවත් ඒකත් මනිකය. අසංඤ්ඤා බහු සංකලනික මේක. ඒකත් මනිකය. මනිකය. මොනවාගේ නාසන්නේ භාවිතන්ති කියලා කියුවා ඒවත් මම කියනවා. ඒ වගේ මන්නා නවයක් මෙතන මේ සූත්‍රය දක්වන බුදු දනනවා. උදාහරණයක් නෙවෙයි මේ මේ සූත්‍රය මේ කොටසම මනස තුන විශ්වාසයෙන් දක්වලා මනස දක්වලා මේ එක එකක්ම තවත් විශේෂණ පද හතරකින් හඳුන්වනවා. මේ එක එකක්ම මනිතයක් වගේම සංගීතයක්. මනිතයක් වගේම සංගීතයක්. මනිතයක් වගේම සංගීතයක්. මනිතයක් වගේම අපංචිතයක්. ඒ වගේම මානගතයක්. එතකොට මේ මේ එක්ක වචන වල විශේෂ අර්ථ තුනක් සඳහන් කරන්න පුළුවන්. සංගීතය කියලා කියන්නේ ඒදා කියලා කියන්නේ සංහාව තමයි. සංහාරෙන් උපන්න දෙයක් කියන හැඳින්වීමට. සංහාර නිකල්ම අශෝකියාදී උනන්වලා ඇතිවෙන්න කියන එකයි එතන කියන්නේ. සංකීර්ණ කියන්නේ පංචලංක කලං චිත්තං ආදී වශයෙන් දක්වනවා. අර සිතෝති වෙන සකල වෙන ස්වභාවය ස්පන්දනයේ සකල ස්වභාවයයි කියන. ඒක සිතෝති වෙන සකල ස්වභාවයක් නිසා ඇතිවන සංයුක්තියක් සිතිවිල්ලක් කියනවා. ඒ වගේම ඉන්දිකම් පංචිකම් පපංචිකම්. ඒක පපංචිකය. පපංචික කියන වචන ගැන අපි සාහන දුරට අපි ප්‍රකාශ කරලා තිබෙනවා. ශක්තියට නියම මාර්ගයෙන් ඉවත් වඩරවම් ගමනක් යාමක් වගේ සෝතපන් කියන්නේ. ඒ වගේ මානගතන් කියන්නේ ප්‍රමාණය නිසා නැමීමක් නිසා මොනිකාර්ති බලියක් නැමීම. උත්තරා නැමීම. අක්නි කියන කෙනා නැමීම. අක්නි මානය කියලා කියන්නේ ඒකයි. අක්නි කියන කුණිය. දැන් අපි කලින් කලින් අවස්ථාවල සඳහන් කළා මුළුමහත් ජනතාවගේ ව්‍යාකරණයම සදාතව කියන්නේ අක්නි කියන කුණිය උදේ කියලා. අර උත්සව දේශ ප්‍රථම දේශ මධ්‍ය දේශ ආදී වූ අගන සඳහන් කරන අවස්ථාවේ ගුණ කියන අර්ථය ගන්න මම ගුණ කියලා ගත්තේ ඇතිය මෙතනත් තියෙනවා මෙතන ඇති වුණාට පස්සේ තමයි එතනකුත් එතනකුත් තියෙන්නේ මම ඇති වුණාට පස්සේ තමයි උත්තර පුරුෂයාව මම ඇති වුණාට පස්සේ තමයි ප්‍රථම පුරුෂයෙක් මධ්‍යම පුරුෂයෙක් ඇති වෙනවා මම ඒකට ගාගන්නේ සම්පූර්ණයි යාකරන්නට අවශ්‍ය කොටස් තිබෙනවා එන්න විදිහට දැන් මෙතන අපිට තියෙනවා මේ අස්මි කියන එකම මන්විතයක් හැටියට ඒ වගේම පකංචිතුවක් බව හඳුන්වලා තිබෙනවා අත්‍යවශ්‍යම පකංචිතුවෙන් නමගාම නිසිනදෝර අවසිනද යාන මේ මේ මඤ්ඤණාද දුන්න විවිධ මඤ්ඤණාද දුන්න සිදුවන දෙයක්. මේ මේ මඤ්ඤණාවල ඇති ස්වභාවය තුනක්ද යම් කිසි දෙයක් ගැන මේ මඤ්ඤණාව ඇති කරනවා එක්කම ඒ මඤ්ඤණාව නිසාම ඒක දෙයක් බවට පත් වෙනවා. මේ දෙයක් බවට පත් වීම නිසා මොන යම් කිසි යම් කිසි දෙයක් ඇති වෙනවා නම් ඒකම අර අනිත්‍ය දෙයක් වෙනස් එක්කම අනිත්‍ය ධර්මයෙන් ඒකට අරක් ගන්නවා ඒක රසයට යටත් වෙනවා ඒක තමයි පුදුම ධර්මතාවක් දෙයක් වෙලයි අනිත්‍යයක් වන්නේ දැන් අනිත්‍ය ආදාව කියන වචනේ තිබෙනවා අනිත්‍ය ආදාව කියලා කියන්නේ අනිත් ආකාරයකට පෙරලෙනවා එතකොට අනිත් ආකාරයකට පෙරලෙන්න නම් යම් කිසි ආකාරයකට තියෙනවා ඒ තියෙන ආකාරය තමයි අන්න දෙයක් කියලා කියන්නේ යම් කිසි දෙයක් වුණා නම් යම් කිසි දෙයක් වුණා උදෙන්නේ කොහොමද හිතු මොන හිතේ යම් කිසි දෙයක් හිතේ කාව කාවුනා නම් ඒකම ඒකට අරක් ගන්නවා ඒකම ඒකට ඒකට අතුලක් වෙනවා අතුල් වෙනවා අර අනිත්‍යතාව ධර්මයේ තියෙන විෂ දීපය දැන් අර අර මන්දිරාවලම අපිට පෙන්වන අර රූපී භවිසන්ති කියන කර්ම දුකක් සිද්ධ වෙනවා නම් දෙකක් එකම බැඳිලා නිදහසක් නෑ කොයි විදිහට ප්‍රේති කියලා හිතුවත් අරූපී කියලා හිතුවත් සංඥා කියලා හිතුවත් නිය සංඥා කියලා හිතුවත් තමයි දෝෂාව අනුව ජීවිත. අපි මේ සූත්‍ර දේශනාව සූත්‍ර රාශියකදී ඒ දෝෂාව කියන මොන ධර්මය ගැන සඳහන් කරන් තියෙනවා. මේ ඒකම තමයි මෙතනත් කියන්නේ දෝෂාව. අර රූපී අරූපී සංඥා සංඥා වශයෙන් ඒ හැම එකකම මුල අසු කියන එක. දෝෂාන් පස්සන සූත්‍රයේ වටිනා ධාතහයි ගොඩක් සොයාගන්න පුළුවන් මේ මන්නා පිළිබඳ ඔබ ඉතාමත්ම යම් කිසි සූන්කාරණයක් වෙනුම් කරන සූන්කාරණයක් දුරුකර ගැනීමට මුනිකේ ධාතහයි ගොඩේ දුන් ජීනහි මන්යන් කී සතෝ සංහෝති අන්‍යථා සංයතස්ස මුසාවෝති මෝස ධම්මං නිච්චරං අමෝස ධම්මං නිබ්බාණං සබ්බියා සත්‍යතෝ විදී සෝතස්සාදි සමයා මිච්ඡාපා පමුද්දසා ඌයේ වෙනසු මඤ්ඤන්ති පතෝ සංහෝතු වෙනසා. යම් යම් යම් යම් ආකාරයකට ලෝකයා මඤ්ඤනා කරද්ද හිතාගනිද්ද අහිද්ද වෙන වෙන මඤ්ඤන්ති සතු සංහෝතු වෙනසා. මේ මඤ්ඤනාව නිසාම ඒ අන්‍ය සමභාවයකට පෙරලේ අනිත් බවකට පෙරලේ. ඒකම අනිත් බවට පෙරලෙන නිසා සංහිපස්සමතාවෝ කියන ඒ අනිත්‍ය පොරිය නිසාම ඕම එහි මුසාව දුන්නු. මොන්ක සම්මන් කරා. නපසාද සුව ඉතාමත්ම ලාමක වූ මුලාකරණ ස්වරූපයක දෙයක් නිසා. එතෙන් තේරෙනවා අර සිතේ දීමේ ධර්ම ධම්ම හැටියට ඒ කදින් ගත්ත මඤ්ඤණාන්ත දෙයක් ඇති වෙනවා නම් සිතේ දීනාන ඒකම අනිවාර්යයෙන්ම කියන විශේෂීකක පැතුම් වෙනවා. දෙයක් වුණා නම් දෙයක් වුණාට පස්සේ තමයි අනිවාර්යයෙන්ම එතකොට ඒක ඒ ඒ අදහස එහෙම කියලා. ඒක නිසා ලෝකයේ සිටේ දිහිගමනේ ධර්මය. අර විදිහට පරාමර්ශනය කළ හැකි බොදි අවස්ථු හැකි කොන්න එතනට අනිත් කාලයක තියෙනවා. ජාති ජරා මරණ ඔක්කොම පෙළ ගහනවා. ඊළඟට ඊළඟ ගාථාවේ තියෙන කුමක්ද? අමංක ධම්මං නිබ්බාණං සදරියා සත්‍යතෝ විදි. සෝනි සත්‍යාදි සමයා මුච්ඡාතා පරිදුක. අමංක ධම්මං නිබ්බාණං නිවන වනායි නිවන අමෝද ධර්ම. මුලා නොකරන ස්වභාවයක් දෙයක්. අපිට දෝති කියලා වචනේ උගන්වන්න ඕන ඒක කරන් දෙයක් නෑ. අමෝද ධර්ම නිබ්බාන. මොනම මුලා කරන ස්වභාවයක් දෙයක්. සබන්නා සත්‍යකෝවිදි ආදී සත්‍ය වශයෙන් පරමාර්ථ සත්‍ය කියලා මොකක් කරන්න බෑ නේද? අනිත් සත්‍ය වශයෙන් දනි. ඒ සබන්නා සත්‍යකෝවිදි තීරණ සත්‍යාදි සමා මුඛ්‍යාතා පරිනිබ්බුතා එයාගේ පුද්ගලයෝ සත්‍යයේ පුරුද්දත්තා වූ මුඛ්‍යාතා පරිනිබ්බුතා සංහාවනම කුසගින්නේ නුදුලා වූ පරිනිබ්බුතා කියන්නේ අර අපි පරිනිබ්බාන කියන වචනත් එක්ක ඇහෙනවත් එක්කම අමුතු අදහසක් තියෙනවා ඒ නිසා අපි මෙතෙන්දි කියන්නේ පූර්ණ පූර්ණ නිවීමටපත් වේ මේ වචන වලත් යම් යම් පාර්ශ්ව ගැඹුරු ගැඹුරක් තියෙන නිසා වචනත් පාවිච්චි කරන්න අමාරු තත්ත්වයක් දැන් තියෙනවා අනේ බුදුරජාණන් මේ ඒ අවබෝධයක් වෙනත් එක්කම රහතන් වහන්සේ මෙලොවින් පුරන් වුණා නෙවෙයි. අනේ බුදුරජාණන් මේ පිරිනීමකටත් සම්පූර්ණ පූර්ණ නිවීමකටත් වෙනවා. අර කෞතුසකින් සංහාව විපාක නිවීමට. එතකොට මේ නිවන අමෘත ධර්මයන් ගන්න. මොළම නොකරන ස්වභාවයක් වන්නේ මක්නිකාද? මක්නිකාද කියන ටිකක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. නිවනේ දෙයක් නැති නිසා. දෙයක් තියෙන නිසා තමයි මේ ඔක්කොම කරදර. මොනම දෙයක් නැති නිසා තමයි ඒක අනිත්‍ය කියලා කියන්නේ. ඒක අනිත්‍ය නිසා තමයි ඒක උනාට අත්පන්නේ ඒක ප්‍රමිතිය පිළිතුමක් නෙවෙයි ඒක. ප්‍රතිස්ථාවක් නෙවෙයි ප්‍රතිස්ථාවක් තිබෙනවා නම් තමයි ඒක කල්ලි කරන්න පුළුවන් වෙන්නේ සංකල වෙන්නේ. කොහොත් වෙන්නේ. අපස්ථාරයේ තියෙන කිසිල කියන්නේ ඒක පිටික නොවන, කෝපය කෝප වෙනවන සංකල නොවන ස්වභාවය. ප්‍රමිතියක් නෑ, සංහාවක් නෑ, ලකුසක් ප්‍රමිතියක් නෑ. ඒ වගේම ශුන්‍යත ශුන්‍යත කියලා කියන්නේ සාරයක් මේ ලෝකයේ හිතන විදිහේ සාරයක් නෑ. මේක මේ අර සාරෝපක සූත්‍රයේ වගේ මේක විමුක්ති. විමුක්ති වෙන තමයි සාරය. මොන සාරයක් නෑ ලෝකයේ හිතන විදිහේ පදාර්ථයක් නෑ මේක මේ බාන්නේ. ඔන්න ඉතින් දෙයක් මේකෙන් තමයි වෙනස් වෙන්නේ. දැන් ලෝකයේ හිතන් ඉන්නේ අපි ධර්මික අවස්ථාවක මේ සඳහන් කළා මේ තරම් ධාතුල tattවයකට මේ අපි ගඳ අදහස් මෙන්න වෙලා තිබෙනවා කියලා. සංඛතයක් දෙයක් අප සංඛතයක් දෙයක් අසංඛතයක් දෙයක් සංඛතය අනිත්‍ය දෙයක් අසංඛතය අනිත්‍ය දෙයක් සංඛතය දුක්ඛ දෙයක් අසංඛතය සුඛ දෙයක් සංඛතය ආත්මයි අනාත්මයි අසංඛතය තුළ නවතින සිද්ධ වෙන. ඔන්න ඒ විදිහට මේ දාර්ශනිකයක්පත් වුනේ. මේ කාරණා ගැන අවබෝධයක් නැති නිසාවෙන් තමයි. එතකොට මේ යෝනියෝනි මන්යන්ති කියන ගාථාවලින් තමයි වටිනා අදහසක් ප්‍රකාශ කරන්නේ. මේ මන්නාව මන්නාව නිසා මේ ලෝකයේ ඇති වෙන සිතට අරමුණු වන දේවල් පිළිබඳ එක්තරා උපාදානයක් එක්තරා ගහනයක් පරාමර්ශනයක් ලෝකයේ අතුරු සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සංකල්ප ඉදිරිපත් කළ තිබෙනේ නිස්සාය නිස්සාය දෝධස නිස්සාරණා එනත් නම් මේ හැම එකම මධ්‍යම ප්‍රතිවදාවන්නේ මේ සංකල්ප වල ඇති ආදීන පක්ෂය තේරුම් අරගෙන මේ එක එක අර රතු මේක ප්‍රතිපදා අලගදීවම සූත්‍ර ආදී දක්වන ආකාරයට ඒකත් උන්ට උපකාර වෙන හැටියට මේ ධර්ම පාවිච්චි කරනවා නිසා මේකත් බදා ගැනීමක් නෙවෙයි මේකත් බදා නිවනක් බදා ගන්න. බුද්ධාන කියන කතාවක් බදාගත්තොත් ඒකත් අමාරු වෙන්නට ඉතන කොහොමද විදිහට මේ ජීවනයේ මේ මන්වන්ති ආදී උදාහරණ අපිට කවදාවත් තේරුම් ගන්න පුළුවන්. අර මන්දිනාවල තිබෙන සිං ස්වභාවය ඉතාමත්ම සිං මාර්ග බන්ධනයක් කියලා මේ ප්‍රකාශ කරන මතිසාබු කියන එක. එතකොට මේ වගේම අපිට වැදගත් සූත්‍රයක් දැන් මේ මෙතෙන්දී අපිට මතක් කරගන්න පුළුවන් දැන් අර ප්‍රශ්නනිගන්තනික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අර අනුදර්ශන විඥානය ගැන කතා කරන අවස්ථාවේදී අපි ප්‍රකාශ කළා ඒ අනුදර්ශන විඥානයේ පතරිණී පතරිච්චේන් අනුදෝෂෝ කියලා. ඒ කියන්නේ පෘථිවියේ පෘථිවි බලයේ පෘථිවි ස්වභාවයේ ඒ යටත් වෙලා නැහැ කියලා. අත්ත වශයෙන් මේ මූලපරිආර කලින් සඳහන් කළ අපේ මූලපරිආ සූත්‍රයේ සඳහන් කළ මේ සංකල්ප 24න් 13 අතරින් බ්‍රහ්මඥානික සූත්‍රය සඳහන් වෙනවා. ඒ කියන්නේ අර අන්දස්සන විඥානයේ අර කියවපු එක සංකල්පයකවත් එකකවත් යටත් නෑ. යටත් නෙමෙයි කියලා කියන්නේ ඒකක්වත් වස්තුත්වයෙන් පදාර්ථ සත්‍යයෙන් ගන්නෙ නෑ. ඒක නිසා තමයි මේ අනිදස්සනවන්නේ. විඥානයේ අනිදස්සනවන්නේ. සාමාන්‍ය විඥානයේ මේ අරමුණක් අල්ලගෙන ඉතිදෙන්නේ ඔය අල්ල අල්ල මොකක් ස්වභාවයක තියෙන්නේ මොකක්ද? මේ අනිදස්සන කියලා කියන්නේ. අනිදස්සන කියන්නේ අර විදිහට අර නිමිත්තක් න අල්ලගන්න දෙයක් නේ. ඒ වගේම දැන් මෙතනදී අපි මේ ප්‍රකාශ කළ කාරණා සමුදුරටත් අපිට පැහැදිලි කරගන්න උපකාර වන වටිනා සූත්‍රයක් තිබෙනවා. සීල සීල සංඝාතන කියන සූත්‍රයේ මධ්‍යම උපායන මුල් සඳහන් වෙන පාඩක පාඩියක් වටිනා පාඩියක් සබ්බේ ධම්මා නාලං අභිනේසාය. කිසිම දෙයක් කිසි වේදිකාවන් අර්ථයෙන් ගත්තොත් ඒකේ අදහස් මොකද්ද? සබ්බේ ධම්මා නාලං අභිනේයතාව කියන්නේ කිසිම දෙයකට දෘෂ්ටි වශයෙන් හඳුනාන ගත යුතු කියන එක. අභිනේයස කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන් අතුන් විසිතීම කියන එක පරාමර්ශනය කිරීම. සබ්බේ ධම්මා නාලං අභිනේයතාව. දැන් මෙතන මෙතනදී අපිට එක්තරා වැදගත් උපමාවක් මතු කරගන්න පුළුවන්. දැන් අර සංකල්ප පිළිබඳව කිසිම සංකල්පයක් පිළිබඳව දෙවිව ගැනීමක් රහතන් වහන්සේලාට නැති බව අපි ප්‍රකාශ කළා. අපි අපි පිටත කල්පනා කරමු දැන් දෙයක් කියනක. දැන් දෙයක් කියන පදයක් කිය. දැන් රහතන් වහන්සේලා දෙයක් ලක්ෂණ කියනවා. නමුත් ඇත්ත වශයෙන් දෙයක් ලක්ෂණ කියනමක් මේ රහතන් වහන්සේලා. මොකද අපි විතරක් විතරක් කියන්න පුළුවන් අදහසක්. ඒකට කියන්න පුළුවන් කාරණයක් වෙන්න පුළුවන්. නමුත් මක්නිසාද අර දුරක් කියන සංඥාක්තියට අතුළු වෙනවා රහතන් වහන්සේ. දුරකට අතුළු වෙන්න පුළුවන් දුරක් කියන සංඥාක්තියට අතුළු වෙන්නේ. සමහරට දුරට අතුළු නොවුනත් දුර කියන සංඥාක්තියට අතුළු වෙන්න පුළුවන්. මේක ප්‍රවණතාවක් හැටියට ලොකුම කිව්වොත් අපි සූල සංඥා සංකේත සූත්‍රයේ එන සුරංගනා කතාවක් වෙන පොඩි කතාන්තරයක් ඉස්සෙල්ලා විග්‍රහ කරන්න බලමු. මේ සූල සංඥා සංකේත සූත්‍රයේ මූලිකව සඳහන් වෙන්නේ මේ ශාස්ත්‍රය උත්වස්තාවක බුදුරජාණන් වහන්සේ පුද්දාරාම සූව ගඩවසන කාලේ අවස්ථාවක අවිද්‍යා ප්‍රශ්නයක් විමසුවා යම් කිසි භික්ෂුවක් සම්පූර්ණයෙන්ම සංහාව ඡය කරලා විමුක්තිය ලබන්නේ කොහොමද කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දුන්න කෙටි දේශනාවේ අඩංගු වෙන වටිනා පාඩක තමයි මේ සබ්බේ ධම්මා නාලං ආදි අභිනේසාය කියන එක. කිසිම දෙයකට විස්තර වශයෙන් අපි කියන නිමිති කියනක. එතකොට මේ සූත්‍ර දේශනාවල සත්‍යය ගියා. කලකට පස්සේ මුගලන් මහරහතන් වහන්සේට මෙතනට හිතුණා මේ ශක්තියන්නේ සාදුසාදු කියලා මේක අනුමෝදන් වෙලා ගියා. නමුත් හැබැයි ශක්තියන් මේක තීරණ අරගත්තද මේ විදිහට ජීවත් වෙනවාද කියලා බලන්න ඕන කියලා මුගලන් මහරහතන් වහන්සේ දුක්ඛලාකත් වත්තලකමින් සෞද්ධාරාමයේ අතුරුදහන් වෙලා සෞතිකාදී වලේ පහළ වුණා. ශක්තිය ඒ වෙලාවේ මේ හොඳට සංගීත කියන විනෝදින අවස්ථාවක්. සුවඳ මහන්න තියාගෙන. ඈතදී ගොස් මුගලන් මහරහතන් වහන්සේ දැකලා ඒක කියලා ඒ හිතේ නවත්තල ඉවරලා මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කළා සාගතං සාවනං කියලා බොහොම හොඳයි කාලෙකට පස්සේ කොරණකලු ඉන්න රොහිතුන් කියලා ලොකු උසස් විශ්වාසනයක් පිළිගන්වලා තමන් පාස්ථාපනය දුන්දගෙන මුගලන් සාමි මුගලන් මහරහතන් වහන්සේ අහන වසක් කියලාදී ඔබ මේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා නේද අපි කොහොමද අහන්නේ කියලා. සත්‍යය කියනවා මේ අපිට බොහොම වැඩ කටයුතු බහුලයි මේ මේ අපේ විතරක් නෙවෙයි අනිත් සෞදි සාගරයේ ගොංගාගේ වැඩක් නිසා ඒක නිසා මේ මේක ධර්ම කොටස් අපිට මතක තියාගන්න බොහොම අමාරුයි. කියලා ඊළඟට ඊට වඩා වැඩිවත් කියන සත්‍යය හිතන කාරණයක් තියෙනවා මම මේ සුරාසුරි යුද්ධය දිනවල ඉවරලා මේ වේදයන්ති කියලා හොඳ ප්‍රාසාදයක් නැවුවා මේ මුදුකා මුගලන් මුදුකානේ ඔබ ගැන සිදුවක දකින්න කියලා. ඉතින් ආගන්තුක නිසා අනුත්පත් නිසා ගහයි කියන බැරි නිසාද මුගලන් මහරහතන් වහන්සේ කන තියෙනවා. ඊනාද සත්‍යය මේ වෛශ්‍යවන දිව්‍යරාජ කනගේ මිත්‍ර වෛශ්‍යවන දිව්‍යරාජයත් එක්ක මේ මුගලන් මහරහතන් වහන්සේත් එක්කගෙන අර රෝජාන්ත ප්‍රාසාදය පෙන්වන්නේ තිබුණා. මේ රෝජාන්ත ප්‍රාසාදය මහා කූටාගාර සිංහ ගණන් ඇති විශාල මහා පුදුමාකාර පන්දමේ ප්‍රාසාදයක්. ඒකකොට මේ අල්පදින දැක්කා ශක්‍රයාගේ පාරිචාරිකාවන් දිව්‍යක්ෂරාවන් මුගලන් මහරහතන් වහන්සේ වැඩිනවා දැකලා ගෞරව වෙනසා සිටියපත් හිතුවාගෙන තම තමන්ගේ කාමර තුලට නිමගත්තා. ශක්‍රය නිමගත්තු බවක් නැහැ මේ ප්‍රාසාදයට එන්නට මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රාසාදයට ගඩන් මෙන්න මේ බලන්න නිකුකාණී මොග්ගල්ලාන මේ මේ ප්‍රාසාදයේ රමණීයත්වය කියලා පෙන්වන්න පටන් ගත්තා මේ රාගාදී රමණීය ස්වභාවය. මොකද මහරහතන් වහන්සේ පිටින් එහෙම තමයි මේ ඔබේ මුතුන් කමනේ තුන් බලන නිසා තමයි පහළ වෙන තියෙන්නේ කියලා වාචික ප්‍රකාශ කරන ඊළඟට කල්පනා කළා මේ මේ සත්‍යය මේ අක්ෂරය. දක්ෂය කියලා කියන එක ඉදිරිය තියෙනවා. දක්ෂය කියලා වෙනවා මේ දෙවියන්ට. මේ අක්ෂර ප්‍රමාදයට වැටලා ඉන්නේ. සංයෝගයට පත් කරන්න ඕන කියලා මුගලන් මහරහතන් වහන්සේ ඊළඟට මොකද කළේ? අලුන් ගින්නෙන් අල්ලලා අර වේදන්ත ප්‍රාසාදයේ දෙන්නුවා. ඒකට ශක්‍රිය මේකට මේ සංහාමාන දෘෂ්ටි වශයෙන් අතුල්ල විදිය නිසා අන්න ශක්‍රියක් හොඳුනා එක්ක ශක්‍රියට සංයෝගය පහළ වෙනවා. අන්න ඒ අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවක් මතක් වෙන ශක්‍රියට. ඔන්න ඒකට තමයි හොඳට අර මතක හිටිය තමයි මේ ඊළඟට මුගල් මහරහතන් වහන්සේ සත්‍යදෝන්දුවාත ගෝහිය මොකක්ද වර දේශනා කියලා හොඳට ඉදිරිපත් කළ අර දේශනාවත්. අන්න සබ්බේ ධම්මානාලං අභිනේතයි හැම කිසිම දෙයකට ඉන්ද්‍රා නොගතුන් කියන පාඩම උගන්වන්න නම් ගලන් මහරහතන් වහන්සේ මෙච්චර දුසු. දැන් මේ සූත්‍ර දේශනාවේ ගැඹුරු ධර්ම ගැන කලකිරීමක් නැතිව නිකන් කියාගෙන කතා රසුට කියනවා නම් මේක නිකන් නිකන් සුරංගනා කතාවක්. මෙතන මේ අර අර සබ්බියක්තරාන් දුරගත්ත වගේ මේ සත්‍යය බොහොම ආඩම්බරයි. කන්හා මාන දෘෂ්ටි වශයෙන්. අර තමයි මවාගත්තේ තමන් මවාගත්තු නිරෝධයන්ට ප්‍රාසාදිය පිළිබඳව මාන්‍යයක් ඇති කරගෙනයි අර ආගන්තුකයන් කියන්නේ හරියට අර යම් කිසි ධනවත් කියන කාලේ මන්දිරයක් හැදුවාම ඒක රාමුත්යන්ට පෙන්වන්නා වගේ ඒ විදිහට පෙන්වගෙන ගියා. එතකොට මෙන්න අපිට පේනවා මේ ලෝකයාගේ ප්‍රඥප්ති මෙහෙම එකක් නේ. දැන් දෙයක් කියන ප්‍රඥප්තිය ගත්තාම මේ දෙක අතුලින් තනින්න දෙක අතුලින් නෝ වෙන විදිහට කියනවා. යම් දෙයක් කියන කඩියක් එක ඇතුළේ තමයි ඒක සිද්ධ වෙන්නේ. තවත් ඊළඟට අපි ගන්න පොඩි උපමාවක් මේ දිනදා උපමාවක්. දැන් පුරාදරියන් සමහර විට සෙල්ලම් ගෙවල් හදනවා. කෝටි හතරක් ඉඳලා ඔය හබරල කොළ කීපයක්ෙන් දෙවෙනි කරලා පොඩි සෙල්ලම් ගෙවක් හදනවා. සමහර විට ඒ යෝජන අවස්ථාවට මනෝනියන්තක ආරාධනා කරනවා. මනෝනියන්ත සිංගලන්නවා මේ සෙල්ලම් ගෙක. සිංගන අවස්ථාවේ අර පුරාදරියන්ට තියෙන සමත්කාර ජනක සුන්දර හැඟීමක් නැහැ. ඒ මේ ගෙවක් කියලා හැඟීමක් නෙමෙයි. අන්න මෞර්යන්ට කුඩා දරුවන්ගේ සෙල්ලම් ගැන ඉගෙන හැරීම වගේ තමයි සතරකයන් වහන්සේලාට රහතන් වහන්සේලාට අර අභිඥා පරිඥා වශයෙන් මේ සංකල්පවල මේ ජීය මන්දිරේ ප්‍රාසාද ආදී මේ වචනවල අර්ථය හරියට තේරුම් ගත්තේ විමුක්ත පුද්ගලයන්ට මෙන්න මේ වැඩිහිටියන් දිවල් පිළිබඳව හිතන්නේ ඒ ආකාරයෙන්. ඒකකොට මෙන්න අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ මේ ප්‍රඥාවක් කියලා. මේ ලෝකයේ තිබෙන ප්‍රඥාවක් තමයි කථාවකයන් වහන්සේලාට ගොඩා පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. වෙන එකක් සදා උත්තර අවස්ථාවකදී ගෝතාවේ අහන ප්‍රශ්නයක් මේ මේ රහුත් රහතන් වහන්සේලා මොකද මේ අහං වදාමි මම වදන්ති කියලා කියන්නේ. මම කියනවා මට කියනවා කියලා මේ ප්‍රකාශ කරන්නේ. මානියක් ඉවා දෙන්න කියන්නේ කියලා. බුදුදානශීකරගෙන පිළිතුර මොකද්ද? අ සෝ යෝහෝති භික්ඛු අරහං කතාවි සීනාසෝ අන්තිම දෝදාරි අහං වදාමි පිටිසෝ වදියේ මම වදන් පිටිසෝ වදියේ ලෝකේ සමයන් කුසලෝ විදිත්වා වෝකාරමත්තුන සෝදෝ හරි යෝහෝති භික්ඛු අරහං කතාවි කෘතකෘත්‍ය වූ කරන ලද උතුරු වැඩ කටයුතු අවසාන කළ අරහතන් වහන්සේ කීනාතෝ කීනාශ්‍රයන් මහන්සියලා අර විදියට ආශ්‍රයන් දලාගෙන ඉන්න අර මේ සංකල්පයකට සංකල්පයක් ලැබෙන හැටි විතර දලාගෙන ඉන්න දුවක් මන්දිරයක් ප්‍රාසාදයක් සුලහු නැති මේ සංකල්ප කන්නාමාන දෘෂ්ටි අධිය දලාගෙන ඉන්න. ඒ විදිහටම කීනාතෝ අන්තිම දේහාරි අවසාන ශරීරය දරන්නා වූ අහං වදනී පිටසෝ වදෙය මම කියන මම ගැන දෙකෙන් නැතිල ප්‍රකාශ කරනවා. මම වදන් කීටිසෝ වදෙය මට කියනවා කියලා පාවිච්චි කරනවා. නමුත් ලෝකේ සමන්නම් කුසලෝ විත්වා ගෝහාරමත්යෙන් සෝහරි. මේක සමන්නා ඒ කුසල කියලා කියන්නේ ඒ පිළිබඳ හොඳ කෞශල්‍ය මොලෙන් තේරුම් අරගෙන කාරණා කාරණා හරියට තේරුම් අරගෙන ලෝකේ ලෝකේ තිබෙන සමන්නාව ලෝකයේ තිබෙන ප්‍රඥා ව්‍යවහාරාදී ඒක තේරුම් අරගෙන ලෝකයේ සමන්නා කුසලෝ විත්වා ගෝහාරමත්යෙන් සෝහරි. ව්‍යවහාර මාත්‍ර වශයෙන් තමයි ව්‍යවහාර කරනවා. අන්න ඒක නිසා අර තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා ඇත්ත වශයෙන්ම කොයිතරම් මන්දිරයකට දෙයකට ඇතුළුනොත් ඇත්ත වශයෙන්ම දෙයකට නෙවෙයි ඇතුළුනේ. දෙයකට ඇතුළුනා කියන්නේ සංඥාවනේ. ඒ සංඥාවනේ අභිඥා වශයෙන් බලනකොට දැන් දුක් කියලා කියනකොට දැන් සමහර විදිහට කියන්න පුළුවන් මේ දුක් කියන මේ ප්‍රඥාත්ය හදා ගැනීමට නම් අපි කරන්න ඕනේ මොකද්ද දුක් කියන උණුසයට ගඩොල්සයට ඕවා පරමණයක දෙකල බලන තේරුම් ගන්න. උන්මයි කියන සිතන්නේ තමයි මේ දුක් කියන ප්‍රඥාත්ය නිදන්නේ. නමුත් උතන මේ රහස අපිට සමුපාද ධර්මම තේරුම් ගන්න ඕන මේ මේ දුර දුර කියන්නේ උරුකදෙන් වලින් ආදීන් කොනක් නෙවෙයි උරුකදෙන් ලැබුණේ ඒ නිසා උතන කියන ඒ සාපේක්ෂතාවය බොහෝවිට අමතක කරනවා මේ භාෂණ කියන්නේ උරුකදෙන් ලැබුණේ ඒ නිසා මේකත් අර විදිහම කල්පනා කරලා ඉතාලන කෙනෙක් හිතන්න පුළුවන් මේ උරුකදෙන් ආදීන් වලින් ගියක් හදන්න කියලා නමුත් උරුකදෙන් ගිහින් වෙන්නේ ඒ නිසා මේ දෙක එකිනෙකට සම්බන්ධයි ඉදිකටය කුමක්ද කියලා කෙනෙක් කියවහම ඒකට හඳුන්වන්නේ කොහොමද ඉදිකටය වනායි ජීවක වහලට වහල ගැනීමට ගන්නා උපකරණය. බඩේකට වනායි ජීවත් විසදීමට විශ්වාසීමට ගන්නා දේ තුන් තේනවා දෙයක් ඉදිකටයක්. දෙයක් ඩබල් කටයක් අතර සාපේක්ෂතාවක් තිබෙනවා. ඒකට මේ අපි දඬවර මේ පරමාණු විද්‍යාවෙන් කරන්න වගේ කාරියට කඩන්නේ මේ ධර්මතාවය. ඒ තිබෙන තැනම නිමිද ගැසීමයි කර්ණාව කියලා කියන්නේ. ඒකට අපි අද කාලයක් ලැබුණ නිසා කාලයක් ලැබුණ නිසා අපි මේ ගම්බුරු ධර්ම කොටස පිළිබඳව සඳහන් කළ කාරණා මේ මනෝනාග ආදී විශේෂයෙන් සඳහන් කළ මේ මනෝනාවලින් ඇතිවන ඇතිවන සුඛ යාකුලත්ව ඉවත් කරගන්න උපකාර වෙනවා මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන අද මේ පරියාය දේශනා හැටියට බෝහාර දේශනා හැටියට සමහර විට මේ කාලේ කොන් කියන සමහර සූත්‍ර දේශනාවල ගැඹුරක් මත කර ගැනීමට මේ මූල පරියාය සූත්‍රාදීන් දක්වන මේ මඤ්ඤණාගම කියන කාරණා විශේෂම උපකාර වෙනවා මේ බුදුරජාණන් වහන්සේ අත්‍යවශ්‍යම මේ ලෝකයාට කතා කරන භාෂාවල ගුණ භාෂාවකින් කතා කරනවානේ දැන් සමහර විට රසායන විද්‍යාඥයෝ රසායන ඒ රසායන ආධාරවල මේ කුටිගේ ජීව ගණිතමය මේක සංකේත පාවිච්චි කරනවා. දෙදරාවට පස්සේ වෙන සංකේත පාවිච්චි කරනවා. නමුත් දෙකම සංකේත. ඒකට අමුතුවෙන් ඒක එක එකකට දාන්න බෑ මේවා විශිෂ්ටෝ කියලා. මේ මේකත් සංකේත තමන්ගේ වැඩට ගලපෙන හැටියට සංකේතය දෙනවා. අන්න ඒ නිසා තමයි මේ අන්‍යාය දේශනා කියලා මම කොන් කරන්නේ බෑ. මේ රූපයා පාවිච්චි කරන වචන තමයි ප්‍රතිදි උපකාර කරගන්නේ. එතකොට අර රසායනාගාරයේ කොන්දේක සංකේත පාවිච්චි කරනවා, බුදුරජාණන් සංකේත පාවිච්චි කරනවා. ඒ වගේ මේ මේ හැම එකක්ම මේවා කොම්පල් මේවා කොටස් කරලා මලු බඳලා මේවා ගෙන් කරලා ගන්න බෑ මේ හේ සංකල්ප විතරක් වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ ඔක්කොම ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝකෝහාරා. අර අර්ථමය සූත්‍රය සඳහන් කළාගේ යාහින් සත්‍යගතෝ යෝහරති අපරාමසං මේ යෝහායේ සංකල්ප මේ වචන තුන්තම් දාසන තුන තුන්තම් ශාස්ත්‍රියුන ඒවා උපකාර කරගන්නවා පරම් වශයෙන්ම කර රහතන් වහන්සේලා එතකොට මේවායින් කෙරෙන අර්ථය අපිට වැදගත් ගන්න අර සංකල්ප පරංචි අපි පාවිච්චි කරගන්න ඕනේ මේක ගොඩනැගිල්ල කරා දෙන්නට කොමනම් මේ පරංචි අවසාන ගොඩනැගිල්ල කරනකොට පරංචියක් ඉවරයි පරංචි අහක් කරන්න ඕනේ පරංචි අල්ලගෙන හිතුවත් කවදාවත් ගොඩනැගිල්ල තනියෙන්නේ නැහැ ඒකට අද මෙතන අපි මේ දේශනාව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි